අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා ලොකු කරුණු ගොඩාක් අපිට පැහැදිලි කරා ස්වාමින් වහන්සේ මේ කරුණු පැහැදිලි කරනකොට ඇතිවෙච්ච හැඟීම තමයි මට මේක ඊටාත්ම ප්‍රායෝගික ආකාරයෙන් වර්තමාන තත්වයට අපිට යොදා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම පැහැදිලි කරන්නම් අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපිට වෙච්ච මේ ආපදාවන් කෙරෙහි ගොඩාක් විට සමාජය ලොකුම උදව් කරනවා එකිනෙකාට උදව් කරනවා ඒක බොහොම හොඳයි. නමුත් ඒක කරුණාවද කියන එක හරි සමහර විට ගැටලුවක් වශයෙන් නැති වෙනවා. හේතුව අර ඇති වෙලා තියෙන බය, කම්පාව, දුක තුලින් තමයි මේ කටයුතු බොහෝ විට සිද්ධ වෙන්නේ. එතකොට බය, කම්පාව, දුක කියන එක අර කියේ කියන්නේ ද්වේෂ මූලික මානසිකත්වයක් තියෙන බව ඊටාම තදින් තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් දැන් අද ස්වාමින්වහන්සේ පැහැදිලි කරපු කරුණු එක දෙයකින් විතරක් කිව්වොත් එහෙම යම්කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එතකොට ඔය කියන தත්වයන් ඒ මොහොතක් මොහොතක් පාසෙ තමන්ගේ හිතේ ඇතිවෙන අප්සලියට අදින ගතිය අඩු වුනහම නැති වෙනකොට ඇති වෙනකොටම නැති වෙන ස්වභාවයක් අපේ තුල ඇති වෙනකොට ඒ හිත ගොඩක් අර වගේ ලහුතාවයට මුදුතාවයට ගිලන් බවක් නැති තත්වයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ තව මේ මේ දැන් වර්තමාන අපේ සමාජයේ තියෙන මේ බොහොම මේ ගැටෙන ස්වභාවය, දුක ස්වභාවය, කම්පා ස්වභාවය නැති කරගන්න යෝනිසෝ මනසිකාරයක් වැදගත් වෙනවා වගේම තවත් එකක් හිතෙනවා චතුරාර්යක භාවනා අපේ පැරණි භාවනා උතුම් ගුරුවරුන් වහන්සේලා ආරක්ෂාව කියන දේ හරියටම තේරෙන්නේ ඒ කරුණු ඒ භාවනා හතර ඒ විදිහට ඒක හිත තුල දියුණු කරගත්තාම යෝනිසෝ මනසිකාර්ය තවදුරට ශක්තිමත් වෙලා එයාගේ හිත මේ විදිහට ඊටාම පැහැපත් තත්වයකින් පවත්වන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා නේද ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම අපට හැම කෙනෙකුගෙන්ම ඒ තත්වයන් අපේක්ෂා කරන්න බෑ. පුද්ගලයෝ හැම විටම ඉන්නේ දුර්වල මානසික තත්ත්වයන් එක්කලා. එතකොට අපට ලෝකයා මෙහෙවන්න වෙන්නේ ඒගොල්ලෝ ඉන්න තැන ඉඳලා. එතකොට එහෙම මෙහෙවනකොට ඒ අය ළඟ දැනට තියෙන සක්කාය දිට්ඨිය නම් ඒකෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ඒගොල්ලෝ ගාව දැනට තියෙන මාන්නය නම් එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒගොල්ලෝ ළඟ දැනට තියෙන ඇලීම් ගැටීම් නම් එතනින් තමයි පටන් ගන්න. වෙන තැනකින් පටන් ගන්න කියලා අපි යෝජනා කළාට ඒගොල්ලෝ ඉන්නේ එතන. ඉතින් ඒ නිසා දැන් අර ඔයිට ඉෂතදී මම උපමාවක් කිව්වා අපේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරියට අපි රොකට් එකක් යවන්නා වගේ කියලා මේක දැන් රොකට් එක ලොකු ස්කන්ධයක් එක්කලා ලොකු ගිනි කඳක් මේ පිට කරමින් මහා සද්ද සද්දයක් ඇති කරමින් ලොකු ස්කන්ධයක් තමයි පොළවෙන් ඉහළට ඇදෙන්නේ. හැබැයි ඒක යම්කිසි ඉමකට ගියාට පස්සේ බර කොටස ගැලවිලා හැලෙන්න ඕන. ඒ ගැලවිලා හැලුනේ නැත්නම් එතනින් එහාට ඒක යන්න බෑ. ඒක බර වැඩි. එතකොට ඒ ඉම්මට ගියාම අර බර කොටස ගැලවෙනවා. ඊට පස්සේ තවත් එහාට යනකොට තවත් සැහැල්ලු වෙනවා. අවසානයේ ඒ අදාළ තැනට අරගෙන යන්න ඉතා පොඩි උපකරණයක් වෙන්නට පුළුවන්. හැබැයි මේක ගෙනියන්න ලොකු ස්කන්ධයක් එක්කලා මහා ධනස්කන්ධයක් වැය කරලා බරපතල ව්‍යාපෘතියක් කරන්නට වෙනවා රොකට් එකක් හැටියට. ඇයි එහෙම කරන්න වෙන්නේ? එතකොට අපිට කියන්න පුළුවන් ඉතින් අර පොඩි කොටස යවුවා නම් හරියට. ඒ පොඩි කොටස විතරක් මුල ඉඳන් යවන්න හැදුවොත් ඒක යන්නේ නැහැ. යන්නේ නැත්තේ ඇයි? මේ පොළවට ඇද ගන්නා ස්වභාවයත් එක්කලා තියෙන මේ ගුරුත්වාකර්ෂණ ස්වરૂපයත් එක්කලා ඒක ඛණ්ඩණය කරගෙන යන්නට පුළුවන් විදිහේ යම්කිසි ප්‍රතිවිරුද්ධ බලයක් මෙතන ගොඩනගන්නට එතකොට මේ බලය ගොඩනැගුවට පස්සේ තමයි මේ කොටස කපාගෙන මේ කොටස මැඩගෙන ඉස්සරහට යන්නේ. ඒක ඒකට ඒ රළු කොටස මැඩපවත්වන්න රළු බවක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ කොටසෙන් එහාට ගියාට පස්සේ තමයි සෞම්‍ය බව ඇති එතකොට ඒ අන්න ඒ වගේ මේක උපමාවක් විතරයි හැම එකටම සසඳන්නට යන්න එපා. එතකොට අන්න ඒ වගේ අපට පුද්ගලයා ඉන්න තැනින් ආරම්භ කරලා ඉස්සරහට යනකොට තමයි තමන්ගේ දුබලකම් පෙනෙන්නට ගන්න. අඩුපාඩු පෙනෙන. දැන් අද හවසත් අපි අපේ ස්වාමීන් වහන්සේ එක්කලා කතා කළා. දැන් මේ අවස්ථාවේදී අපි කියනවා මෙහෙම මෙහෙම කටයුතු කරන්න කියලා කිව්වහම මිනිස්සු මාන්නෙන් සක්කාය දිට්ඨියෙන් විවිධ ස්වરૂපයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ ක්‍රියාත්මක වෙන తত্ত্বය නිවැරදි తত্ত্বයක් නෙමෙයි. හැබැයි එහෙම නැවත නැවත ක්‍රියාත්මක වෙනකොට එයට ආපදාවකදී අනිත් අයට උදව් කරන්න ඕන උදව් කරනවා කියන తত্ত্বය පිළිබඳ යම්කිසි ඇබ්බැහියක් ඇති හොඳ පුරුද්දක් ඇති දැන් අපේ අපේ සංස්කෘතිය තුල තියෙන වටිනාකම ඒකයි. කුඩා කාලේ ඉඳලා බුදුන් වඳින්න ඒවට පොළඹවන පෙළඹෙව්වට අපිට පුංචි කාලේදී ඒව ගැන මොකක්වත් හැඟීමක් නැහැ අපිට. අපි ඒවා සමහරලාට කරන්නේ ගැටි ගැටි. අපි විතර දින්නේ මම්ම කරන්න ඕනද? හවසට මල් ටික පූජා කරන්න කිව්වහම ඒ ටික පිළියෙල කරන්න මම විතර දින්නේ ඒක කරන්න. අනිත් අයට කියන්න බෑ. එහෙම තමයි අපිත් පුංචි කාලේ ඒවා කළේ. ද්වේෂයෙන්, ගැටීමෙන්, සක්කාය දිට්ඨියෙන් එහෙම තමයි. හැබැයි ඒකෙන් අපට යම්කිසි ඇබ්බැහියක් ඇති වුණා. ඒ ඇබ්බැහියත් එක්කලා කාලයක් යද්දී අර ඒක බුදු බුද්ධ තෙරුවන් වන්දනාව කියන එක කරන්නේ ඇයිද ඒකේ වටිනාකම මොකක්ද කියන එක ටිකෙන් ටික අපට තේරෙන්න ගන්න. දැන් වතාවත් කිරීම ආදිය පොඩි හාමුදුරුවන්ට පොඩි දරුවන්ට කරන්න කිව්වහම ඒගොල්ලන්ට මහ වදයක්. මහා කරදරයක් ඒක. ඒතකොට ගැටි ගැටි බැන බැන තමයි ඒක කරන්නේ. හැබැයි උදේට අවදි වුණාන් පස්සේ ඒ වතාවත් කරනවා කියන එකට ඒගොල්ලන්ට යම් ඇබ්බැහියක් ඇති වෙනවා. ඒ ඇබ්බැහි ඇති වුණාම මේගොල්ලෝ වැඩිහිටි තත්ත්වයටපත් වුණාම ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේක මෙහෙම නෙමෙයි කරන්න ඇත්තේ මෙන්න මේක හොඳ වැඩක්. මේකෙන් මෙච්චර ඇඟට ව්‍යායාමයක් ඇති වෙනවා, ලෙඩ දුක් අඩු වෙනවා, පරිසරය පිරිසිදු වෙනවා. මේක කරන්න ඕන. එතකොට මේ මට්ටමට ඒගොල්ලෝ අවබෝධයට එනකොට අර ඇබ්බැහිය නොතිබුණොත් ඒගොල්ලන්ට මේක පවත්වාගෙන යන්න බෑ. දැන් සමහරුන්ට එහෙම තියෙනවනේ. දරුවෝ වැඩිහිටි තත්ත්වයටපත් වෙනකොට ඒගොල්ලන්ට කරුණු වැටහෙනවා. කරුණු වැටුණාට මේක ගෙනියන්න බෑ. ගෙනියන්න හුරුවක් නෑ. සමහරුන්ට උදේ නැගිට්ටට පස්සේ මදුරු දලා කුලලා ඇදේ බෙඩ් ෂීට් එක හදලා එහෙම පුරුද්දක් නෑ. සීනි බෝතලේ ඇරියන් පස්සේ ඒකේ පියන වහලා ව්‍යංජන ටික බත් ඇලි ඇරියන් පස්සේ ඒකේ පියනවා. එහෙම පුරුද්දක් නෑ. පුරුද්දක් නැති නිසා ඒගොල්ලන්ට වැඩිහිටි වයසට යනකොට විවාහ ජීවිතයක් ගත කරනකොට දරුවෝ හදනකොට ඒගොල්ලන්ට දැනෙනවා මේවා අවශ්‍යයි කියලා. ඒතකොට දරුවන්ට කියනවා මෙහෙම කරන්න කියලා. හැබැයි වැඩිහිටියට ඒක පිහිටන්න බෑ. ඒ පිහිටන්න බැරි මොකද අර ඇබ්බැහි ඇති වෙලා නැහැ. අන්න ඒ වගේ අපිට මුල් අවස්ථාවේදී පුද්ගලයන් තුළ යම් යම් ඇබ්බැහි ඇති කරන්නට වෙනවා. වාසනා ගුණ, පුරුදු, සංස්කෘති අපිට ඒවට පොළඹවන්නට සිද්ධ. ඒ පොළඹවන අවස්ථාවේ ඒගොල්ලෝ ඉන්නේ නිවැරදිම මානසික තත්ත්වේ නොවෙන්නට පුළුවන්. ඉතින් ඒක පුළුවන් තරම් කියා දීලා නිවැරදි තැනට ගන්න අපි වෑයම් කරන්නට ඕන. හැබැයි එහෙම වෙනකන් ਸਰව සම්පූර්ණ වෙලා එනකන් අපිට බලා ඉන්නට බෑ. ඒ අය ඉන්න තත්ත්වෙන් මෙහෙවන්නට ඕනේ. ඒ නිසා තමයි නිර්වාණගාමිනී මාර්ගය පිළිබඳව උනත් කතා කරනකොට නිවන සම්බන්ධව භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ කොහොමද? සාන්ත සුඛ ප්‍රණීත අග්‍ර ප්‍රවරතර අමූර්ත මහා නිර්වාණය එතකොට දැන් මේකේ තියෙන්නේ සියල්ල සියල්ල අහෝසි වීම. එතකොට මේකේ තියෙන්නේ සියලු කෙලෙසුත් අහෝසි වෙනවා, පංචස්කන්ධයත් අහෝසි වෙනවා, මොකක්වත් නැති වෙනවා අන්තිම. ඉතින් ඒ කතාව කිව්වොත් එහෙම මිනිස්සු බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ පවා නස්සති විනස්සති කියලා සමහරු සිහි නැතුව ඇදගෙන වැටිලා තියෙනවා නිවන ගැන අහුවාම. ඒ කියන්නේ බය වෙනවා සම්පූර්ණයෙන් තැති ගන්න. සක්කාය දිට්ඨිය මූලික කොටගෙන ඉන්න සත්වයාට මේ පංචස්කන්ධයම නැති වෙනවා කිව්වොත් එහෙනම් මේ මනුස්සයාට දරා ගන්න බෑ මේ පංචස්කන්ධය රැක ගන්න මේ මනුස්සයා සියල්ලම කරන්නේ. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා යහපතට සුචරිතයට මෙහෙවනකොට සමාජ හිතවාදී පුද්ගලයෙක් බවට පත් කරනකොට අපිට සිද්ධ වෙනවා ඒ පුද්ගලයා ළඟ තියෙන සක්කාය දිට්ඨිය එක්කලා මේ පුද්ගලයා මෙහෙවන. මේකෙන් පින් සිද්ධ වෙනවා, ඔබට යහපතක් වෙනවා, සසර සැප ලැබෙනවා. Eh, එතකොට Tamanටත් අසරණ වෙච්ච අවස්ථාවක අනිත් අයගේ උදව් උපකාර ලැබෙනවා. එහෙම උදව් කරපු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ඉතින් ඒ නිසා අනිත් අයටත් අපි උදව් කරන්න. එතකොට එහෙම කිව්වහම අර පුද්ගලයා තෘෂ්ණාවෙන් තමයි පෙළඹෙන්නේ. එතකොට ඒක ඒක හොඳ නෑ තමයි. හොඳ නැති වුණාට පොඩි දරුවට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දීලා පුතේ මේවා සංස්කාර ධර්මය නිසා වැඩක් නෑ ඉගෙනගෙනත් වැඩක් නෑ කිව්වොත් එහෙනම් ඒක නිකන් නෂ්ටයක් වෙනවා. අබබ්බෙක් වෙනවා. එහෙම නොවෙන්නට නම් අපි පොඩි දරුවට කියා දෙන්න වෙනවා මෙහෙම කරන්න ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් බයිසිකලයක් අරන් දෙනවා කම්පියුටරයක් අරන් දෙනවා මෙහෙම තෘෂ්ණාවෙන්ම පොළඹවලා තමයි එතනට අරන් ඒ ගිහිල්ලා ඊට පස්සේ අපි වැඩිහිටි තත්ත්වයටපත් වෙනකොට එයාට කියා දෙන්නට උත්සාහ කරනවා ඒක නෙමෙයි මේකයි විය යුත්තේ. ඉතින් දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඔබතුමා සිහිපත් කළා වගේ යා යුතු තැන ඔතන තමයි. ඇත්තටම මේ අවස්ථාවේදී මාන්නෙන් අහංකාරකමින් එතකොට තමන්ගේ தත්ත්වය පෙන්න ගන්න තමන්ගේ නම පෙන්නන්න අපි වැඩක් කළා කියලා පෙන්නන්න අපිත් යමක් කරනවා අනිත් අයට වැඩි අපි තමයි කළ. ඔහොම නොයේක් මානසික තත්ත්වයන්ගෙන් තමයි මේ වෙලාවේ මිනිස්සු වැඩ කරන්නේ. හැබැයි ඒ සියල්ලම නැතුව කරනවා නම් හොඳයි. එතනට අපිට ගෙනියන්න වෙන්නේ ටිකෙන් ටික තමයි වැටහෙන වැටහෙන ප්‍රමාණයට ගැටලු මතුවෙන මතුවෙන තැනදී පැහැදිලි කරලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ඉගෙනීමේදී ඒ දරුවා කුඩා කාලේ මේවා කරන්න මේවා කරන්න කියලා ලොකු මහත් වෙනකොට ඒ දරුවා පියවරෙන් පියවර පාඨශාලාව තුලත් පන්තිය තුලත් පියවරෙන් පියවර ඉස්සරහට යනවා. එතකොට ඒ දරුවා වයසින් වැඩෙනවා පේනවා පන්තියෙන් ඉදිරියට යනවා පේනවා. එතකොට ඒ දරුවා වෙනස් වෙනස් විෂය කරුණු ඉගෙන ගන්න ඕන, ඉන්න තැනින් නැගිටින්න ඕන කියලා අපිට යම්කිසි අපි සකස් කරගත්තු අනුපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අන්න එතන දුර්වලකමක් තියෙනවා. පුද්ගලයා මුලින් අහන්න ඕන ධර්ම මොනවද මුලින් පුහුණු කරන්න ඕන කොහොමද ඊළඟට එයා යන්න ඕන ප්‍රගුණ කරන්න ඕන මොකද්ද අන්න එතන පෙන්වා දෙන්නට ගොඩක් ගුරුවරු සමත් වෙන්නේ මොකද ඒ සමත් නොවෙන්නටත් එක හේතුවක් තමයි සාමූහික වශයෙන් තමයි මේක sannivedanaya කරන්නේ. ඒතර සාමූහික sannivedanayකදී පොදු කතාවක් කියන වෙරෙන්න පුද්ගලානුබද්ධව පුද්ගලයාට ගැළපෙන කමටහන දීලා අනුපිළිවෙලෙන් ඉස්සරහට ගෙනියන්න පහසු නෑ. ඉතින් ඒ නිසා දැන් අපි ගුරුවරු ඇසුරු කරද්දී විශේෂයෙන් අපි තමන් ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන අර ශිෂ්‍යාව අනුක්‍රමයෙන් ඉදිරියට මෙහෙවන්නා වගේ මේ සමාජයේ ඉන්න පුද්ගලයෝ ඉන්න තැන තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ මානසික தත්ත්වය තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ දුබලතා තේරුම් අරගෙන පියවරෙන් පියවර අනුපිළිවෙලින් ඉස්සරහට අරන් යන්න. ඉතින් ඒක ලොකු පිරිසක් එක්ක කරන්න පහසු නැති වෙන්නට පුළුවන්. හැබැයි ගමයි පන්සලයි අතර සම්බන්ධතාවය තුළින් ඒ කාර්ය ඉස්සර කාලේ හොඳින් කෙරුණා. මොකද පන්සලේ හාමුදුරුවන්ට ගමේ ඉන්න සියලු දෙනාගේ කෙරුවාවන් ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට දේවල් කියන්න ඕන කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද ඔහුගේ ප්‍රශ්නේ විසඳන්න ඕන කොහොමද හැමෝගෙම ප්‍රශ්න එක විදිහට නෙමෙයි විසඳන්නේ ඒක පුද්ගලයාට වෙනස් විදිහට හැබැයි අරයට එක විදිහකට සැලකුවා මෙයාට තව විදිහකට සැලකුවා කියලා කවුරුත් දොස් කියන්නේ නැහැ මොකද හාමුදුරුවෝ ගැන විශ්වාසය තියෙන නිසා අද එහෙම නෙමෙයි අද පොදු ක්‍රම එතකොට භාවනා වැඩසටහනට හැමෝටම එකම ක්‍රමය. ඒ විදිහට ඔක්කොම කරන්න ඕන. ඊට වඩා වෙනස් කළොත් එයා අයින් වෙන්න ඕන. එහෙමනම් ඒගොල්ලෝ එන්න එපා මේ ආයතනයේ. එහෙනම් ඒගොල්ලෝ ඕන දිහාකට ගිහින් කරා. එතකොට මේ මේ මේ හැම එකක්ම තුලින් අපි මේකේ එක්තරා රටාවක් හදලා තියෙනවා. ඒ රටාව හදලා ඒ රටාව තුල ගෙනියන්න හදනවා. එතකොට ඒ පුද්ගලයා ඉන්නේ තාම මොන්ටිසෝරි මට්ටමේද කියලා හඳුනාගන්නේ නැහැ. එයාත් අර ප්‍රවාහයට තමයි ගෙනත් එයාට දැන් විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක්ද දෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ. එයාත් අර මොන්ටිසෝරි පදනමේම තමයි යන්නේ. ඉතින් අන්න ඒ වගේ අපේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකසන්න පහසු නැහැ. පහසු නැත්තේ මොකද අධ්‍යාපනයේදී අපිට කඩයින් වශයෙන් ඒවට විභාග තියලා ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල අන්‍යෝන්‍ය අවබෝධයෙන් පුද්ගලයා ඉදිරියට මෙහෙවනව ඇරෙන්නට අපිට සාමූහික වශයෙන් කණ්ඩායම් වශයෙන් දැන් මෙයා මේ ප්‍රමාණය සමර්ථයි දැන් මෙතනින් ඉස්සරහට යන්න ඕන කියලා එහෙම වෙන්කරන මායින් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට පොදුවේ සිද්ධ වෙනවා ඒ අය කටයුතු කරන විදිහ දිහා බලලා එතන තියෙන දුර්වලකම හඳුනාගෙන ඒ පුද්ගලයාට මේ දුර්වලකම හඳුන්වා දෙන්න පැහැදිලි කරලා දෙන්න සුදුසු නම් ඒ පුද්ගලයාට ඒක වටහලා තව පොඩ්ඩක් ඉස්සරහට ගියා. දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම කළේ ඒක. උන්වහන්සේ ළඟට යම් කෙනෙක් අපි හිතමු කාමයන්ට වසඟ වෙච්ච පුද්ගලයෙක් එනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දකිනවා මේ පුද්ගලයාට ධානා මට්ටමකට යන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔහුට ධානය වර්ණනා කරනවා. ඒක බොහොම ශාන්තයි, බොහොම ප්‍රණීතයි. ඒක ditta ධම්ම සුඛ විහරණයක් එතන තියෙන්නේ. මේ කාම සුඛයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ධානය වර්ණනා අපි හිතමු යම්කිසි කෙනෙක් ධාන වඩවගත්තු කෙනෙක් එනවා බුදුහාර ළඟට. ඒ තැනත්තාට නිවන් අවබෝධය සඳහා සුදුසුකම් තියෙනවා කියලා බුදුහාරෝ දකිනවා. දකිනකොට ඒ තැනත්තාට ධානය පිළිබඳව මිස්සාරත්වය බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට එකම ධානය පිළිබඳ කෙනෙකුට අගය කළා වර්ණනා කළා අනිත් කෙනාට ඒක සම්පූර්ණයෙන් නිෂේධ කරලා ඒක බොහොම හැල්ලු කරලා පහත් කොට ඒක එච්චර වැඩක් නැති මේ ලෞකික ජීවිතේ බොහොම తాවකාලික සැපයක් හැටියට ඒක බැහැර කරනවා. ඒ මොකක් නිසාද? ඒ පුද්ගලයා යා යුතු ීමට එක් කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා හැම විටම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ අන්නේ ක්‍රමය තමයි යා යුත්තේ. ඉතින් ඒක අපිට නිකන් පැකේජ් හැටියට මේ ලොකු විශාල ප්‍රමාණයක් අරගෙන එහෙම කරන්න පහසු නැහැ. ඒක අපිට අන්‍යෝන්‍ය පුද්ගල අවබෝධයත් එක්කලා කරන්න වෙනවා. ඒ නිසා සමස්ත සමාජයක් තුළ නීතියෙන් මෙහෙවන්න පුළුවන් පොදු ගතියකට, සංස්කෘතියෙන් මෙහෙවන්න පුළුවන් පොදු ගතියකට. එතකොට සමස්ත සමාජයක් තුළ රැල්ලක් හදලා, ඇබ්බැහියක් හැදලා අපිට මෙහෙවන්න පුළුවන් පොදු ගතියකට. හැබැයි ඒ තුළ අපිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් තමයි මේ පුද්ගලයන්ගේ දුබලතා පෙන්වා දීලා එතනින් මුදවා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ sannivedanaya අතීත කාලේ හොඳට සිද්ධ වුණා. අද ඒ sannivedanaya වෙනුවට අද සියලු දෙනාම අර සාමූහික sannivedanayට භාවනා පන්ති. එතකොට කණ්ඩායම් වශයෙන් පුහුණු කරනවා. එතකොට කණ්ඩායම් වශයෙන් කමටහන් දෙනවා මිසක් ඒ පුද්ගලයා ඉන්න තත්වය හරියට තේරුම් අරගෙන එතනින් ඔබට යන්න. ඒ පුද්ගලයාට අනන්න. අද කමඨහන් ගැනීමක් ආදිය කමඨහන් පැහැදිලි කරලා දීමක් ආදි වශයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ වැඩපිළිවෙල තුල උනත් ඊටාම කලාතුරකින් තමයි අපි දකින්නේ පුද්ගලානුබද්ධව අනන්‍යව ඒ පුද්ගලයාට ඉස්සරහට යන්න මඟ පෙන්වීමක් එහෙම නැත්නම් අර ආයතනය තුල පවත්වාගෙන යන පොදු સંદર્ભය. එයා කොච්චර වැඩුණත් ඒකෙන් පිට යන්න බෑ. ඒකෙන් පිට අපි හිතමුකෝ දැන් යම්කිසි තැනක යම් ආයතනයක සද්ධාව දියුණු කරගන්න උදව් කරනවා. අපේ රටේ එහෙම ආයතන තියෙනවා. ගොඩාක් දෙනා ඒ බණ අහලා ඒ පින්කම් දැකලා ඒ පොත පූජා දැකලා සද්ධා. හැබැයි සද්ධාවෙන් එහාට ඒ ආයතනය තුල ගැඹුරු ප්‍රඥාවක් අවදි කරන්න මගක් නැහැ. එතකොට ඒ තනත්තා ඒ ආයතනෙන් පරිබාහිරට ගිහිල්ලා වෙනත් කෙනෙක් ඇසුරු කරලා ප්‍රඥාව දියුණු කරගන්න උත්සාහ කළා. අන්න ඒ තනත්තා මේ ආයතනෙන් බැහැර වුණා. දැන් ඔහු අපිත් එක්කලා නැහැ කියලා. ඒ තනත්තා ඊට පස්සේ තමන්ගේ කෙනෙක් නොවේ. ඒක අන්තරායක් පිට අනිත් අය ළඟට යන්න එපා. ඒකෙන් විනාශ වෙනවා කියලා අර පුද්ගලයා වළක්වන්නට උත්සාහ කරනවා. එතකොට ඒ ඒ වගේ ගැටලු තියෙනවා. එහෙම නැත්නම් මේකමයි හරි අනිත් ඒවා වැරදි. එතකොට අනිත් අයගේ පොතක් කියවන්න දෙන්නේ කියවුවොත් ඒකෙන් දැන් ඒකේ යම්කිසි සාධාරණ බවකුත් තියෙනවා. මොකද එක එක්කෙනාගේ විකාර රූපී දේවල් බණ අහලා කියවලා තැන් තැන්වල ගිහිල්ලා ඔළුව විකාර කරගෙන එන්න නොදී ඒ පුද්ගලයා රැකගන්න එකත් ගුරුවරයාගේ වගකීම. හැබැයි ඒ පුද්ගලයා වැඩෙනකොට ඒ වැඩෙන ස්වභාවයෙන් අවදි වෙන්නට විවෘත කිරීමත් පුද්ගලයා ගුරුවරයාගේ වගකීම. ඉතින් අන්න ඒ නිසා ඒ මට්ටමින් ඒක සිද්ධ වීම තමයි වඩා යෝග්‍ය. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ අර චතුරාර්යකා භාවනා කියලා කියන්නේ ඇත්තට මේ බාහිරින් රැකවරණය සලස්සන්න නෙමෙයි අපේ චිත්ත ආරක්ෂණය. අපේ සිත ක්ලේශයන්ගෙන් රැකගෙන භාවනාව තුළ අඛණ්ඩව ඉදිරියට යන්නට හොඳටම ආරක්ෂක පවුරක් හදනවා බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණ සතිය බුද්ධානුස්සතියෙන් සද්ධාව ඇති කරනවා සද්ධාව නැත්තම් මේ ගමන් මගේ ඉස්සරහට යන්න බෑ ඊළඟට මෙත්තාව නැතිනම් හැමතිස්සෙම මේ ගමන් මඟ තුල ද්වේෂයෙන් ගැටෙනවා හැපෙනවා අනිත් කෙනාගේ වරද දැක දැක ඒකත් එක්කලා අරගලයට ලෑස්ති වෙනවා මිසක් තමන්ගේ මනස වඩවන්නේ නැහැ ඊළඟට අසුභය දකින්නේ නැතිනම් මේ පංචස්කන්ධය පිළිබඳ රාගයෙන් ඇලිලා අනුන්ගේ කය ගැනත් තමන්ගේ කය ගැනත් සරාගීව දේවල් බන්ධනය කරනවා මිසක් අසුභය දැක්කේ නැත්නම් විමුක්ති මාර්ගයේ ඉස්සරහට යන්නේ නැහැ. ඊළඟට මරණ සතිය ප්‍රගුණ කළේ නැත්නම් අපිට බොහොම කෙටි කාලයයි තියෙන්නේ මේ ජීවිතයක. ඒ නිසා මේ මේ අවස්ථාවේ මේක පුහුණු කරන්න ඕන කියලා සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන්න ඒතනත්ත යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ චතුරාර්යක භාවනා කියලා කියන්නේ පුද්ගලයාට ಗುಣධර්ම මාර්ගය තුල අවශ්‍ය පරිපූර්ණ සුරක්ෂිතතාවය ඒක මේ ගම් වතුරෙන් ආරක්ෂා වෙන්න මේ මුහුද ගොඩ ගැලීමෙන් ආරක්ෂා වෙන්න කියන තැන නෙමෙයි. එහෙම ආරක්ෂාවකුත් බුදුගුණ සිහි කිරීම තුළ තියෙනවා. මෙත් වැඩීම තුළ තියෙන එක නැතුව නෙමෙයි. හැබැයි ඒක අතිරේක කාරණයක්. ප්‍රධාන ආරක්ෂණ වැඩපිළිවෙල කියලා කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සඳහා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල තමයි ඒ චතුරාර්යකා භාවනා වලින් ආරක්ෂක භාවනා හැටියට පුහුණු කරන්නේ. ඒතකොට ඒවත් පුහුණු කරන්නට ඕන ඒ වගේම ඔය විදිහට තමන් ඉන්න දුර්වල තැන තේරුම් අරගෙන එතනින් නැගී සිටින්නට තමන් තුළ යම් ප්‍රයත්නයක් තියෙන්නත් ඕන. අපි හැමතිස්සෙම ඒකයි කියන්නේ අර පුංචි කාලේ පොඩි දරුවා ඒ පොඩි ශරීරයට ගැළපෙන ඇඳුම් ඇඳලා ලොකු වෙනකොට එයා ඒ ඇඳුම නෙමෙයි ලොකු තරුණ වයසට වැඩිහිටි වයසට ගැළපෙන ඇඳුමක් අඳිනවනේ. ඉතින් ඒ ඒ සවිඥානික බව මේ ධර්ම මාර්ගය තුල තමන් ඇති කරගන්නේ ඉස්සර කාලේ බුදුහාමුදුරුව හඳුනාගත්තේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඕර්ණ රෝම ධාතුවෙන් කම්පෙති දික් වෙන එකෙන් රැස්වලල්ලෙන් නම් පුංචි කාලේ අපි බුදුහාරෝ හඳුනාගත්තේ වැඩිහිටි වෙලා මහලු වෙලා මරණයටපත් වෙන අවස්ථාව වෙනකොටත් බුදුහාමුදුරුව හඳුනන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ඕර්ණ රෝම ධාතුවේ එතකොට මේ ෂඩ්වර්ණ රශ්මියෙන් කන් දික් වෙච්ච එකෙන් බුද්ධ රූපයෙන් ඒව විතරනම් හඳුනාගන්නේ ඒතනතර පුංචි කාලේ අඳපු ඇඳුමම තමයි අඳගෙන ඉන්නේ. කිසිදු වර්ධනයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් වර්ධනය සිද්ධ වෙන තමන් තුළ ප්‍රත්‍යවේක්ෂණයක් තියෙන්න ඕන. ගුරුවරු සත්පුරුෂයෝ ඒ අයට උදව් කරන්න ඕන පියවරෙන් පියවර ඉදිරියට යන මොකද මේක අර විභාග ක්‍රමයේ වගේ පාසල් ක්‍රමයේ වගේ අපිට මැනලා දැන් මෙයා මේ මට්ටමේ ඉන්නේ දැන් මෙයා මෙතනට යන්න ඕන කියලා එහෙම යොමු කරන්න පුළුවන් ගතියකුත් නැහැ එහෙම යොමු කරන රටාවක් සැකසিলাත් නැහැ ඒ ගැටලුව සමාජයේ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම චතුරාර්යක භාවනාව ගැන මතක් කළේ දැන් වර්තමාන මේ තියෙන අපිට වෙච්ච විපැති දායක සමාජයේ වෙච්ච தත්ත්වය උඩ ඒක එක්ක ගැටෙන ස්වභාවය, ද්වේෂ ස්වභාවය වැඩි වෙලා තියෙන මුළු සමාජෙම තියෙනවා. දැන් දැන් අර කිව්වා වගේ දැන් බොහෝ දෙනා මෙතනදී උදව් කරන්න ක්‍රියාත්මක වෙන්නේ අනුන් ගැන කරුණා මෛත්‍රිය නෙමෙයි ඒ සිද්ධිය දකිනවා තමන්ගේ මනසේ කම්පනයක් ඇති වෙනවා. ඒ ඒ කම්පනය කියන්නේම ද්වේෂ මූලික සිතක්. එතකොට ඒකෙන් තමයි දැන් අර අපි නිතරම කියන්නේ අම්මා තාත්තා බස් වලට කේ දාලා ඉන්නවා නම් කාකාත් කවුරුවක් නැතුව ඇයි මෙතන ඉන්නේ දරුවෝ නැද්ද කියලා අහපම දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ මේ මේ තැන්වල අපි මෙතනට ගෙනත් දාලා ගියා කිව්වහම එතකොට අර අම්මා තාත්තා කෙරෙහි ඇති වෙන කරුණාව වගේ අපිට හිතෙන්නේ අර දරුවන්ට දෙස්තෙවල් තිබීම. එතකොට මේ මෙච්චර මෙහෙම මේ ඒ මට්ටමේ ඉන්න දරුවෝද මේ අම්මා තාත්තා මහපාරට ඇදලා දැන් මේ ඕ මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕන අර එහෙම. එතකොට අපිට හිතෙන්නේ දැන් මේ අපි කරුණාවෙන් වැඩ කරනවා වගේ. ඒ අර අපේ මනසට ඇතිවෙච්ච කම්පණය පිට අර ගලන විදිය. ඉතින් අන්න ඒ වගේ අර අපි තව කතා කරන්නේ වංචක ධර්ම ගැන කතා කරනකොට ගැරඩියේ ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට ඒ ගෙම්බා මුදවන්නට ඕන කියලා මේ અભේදාන සිතුවිල්ලක් වගේ තමයි අපිට පේන්නේ. තනිකරම සූක්ෂම ද්වේෂයක් ඇති වෙනවා. මොකද අර ගැරඩියා ගෙම්බා අල්ලගෙන ඉන්න ඒ අසරණ භාවයට මම කැමති නෑ. එතකොට මට ඕන වෙනවා අර සතා මුදව ගන්න. එහෙම නැතුව ගෙම්බා නිදහස් කිරීමේ અભේදානමය චේතනාවක් නෙමෙයි එතන තියෙන මේ සිද්ධියට මම කැමති නැහැ. එතකොට කැමති නැති එක වළක්වන්න මම දඟලනවා. එතෙන්දි ගැටුම නිර්මාණය ඉතින් අන්න ඒ වගේ දැන් මේ ආධාර බෙදන්න ගියත් උදව් කරන්න මේ හැම තැනකදීම ගැටුම් වැඩි වෙන්නේ. ඇයි ඒ ඒ කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වීමකට වඩා ඒ තැන්වල තියෙන්නේ තමන්ගේ කම්පනය, තමන්ගේ පීඩාව, තමන්ගේ නම රැකගන්න, තමන් බේරෙන්න, ඇපෙන් ගැලවෙන්න මේ වෙලාවේ මුකුත් කළේ නැහැ කියලා තමන්ගේ මනසට ඇති වෙන අර වරදකාරී හැඟීමෙන් මිදෙන්න අන්න එහෙම තමයි එක එක්කෙනා දේවල් කරන්නේ. ඉතින් එතකොට ඇතුලේ ඉන්න සතා වෙන කෙනෙක්. පිටට පේන්නේ තව කෙනෙක්. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනකොට මර ඇතුලේ ඉන්න සතා කෙලින්ම එළියට එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කළ අර සමාජයේ ධර්මය තුලින් දෙන පණිවිඩය වල තියෙනවා දැන් විශේෂයෙන්ම දැන් මෛත්‍රිය පතුරවන්න කියලා. මෛත්‍රී සහගත හිතවිලි අපි සමාජය තුල අපේ හිතවල වැඩි කරගන්න කියලා බොහෝ ස්වාමින් වහන්සේලා කියනවා. නමුත් නමුත් ඒක ඒක හොඳට පුරුදු කරපු කට්ටියට ඒක කරන්න පුළුවන්. නමුත් දැන් අර වගේ හිතක් තියෙනකොට මෛත්‍රී ස්වභාවයක් ඇති කරගන්න එක ඉතාමත්ම අපහසුයි. මොකද ඒක ඇති වෙන්නේ බිය තුලින්. එතකොට ඒ නිසා තමයි මම අදහස් කරේ දැන් මෛත්‍රී මේ චතුරාර්යක භාවනාවල දැන් අසුබ භාවනාව සහ මරණ සතිය කියන ඒ වගේ යථාර්ථය අපි තේරුම් ගන්නවා. මේක මෙහෙම දෙයක් මේකේ ඇලිලා ගැලිලා හිටියට වැඩක් නැහැ කියන එක චුට්ට චුට්ට හරි අපේ හිතවලට ඇතුල් කරන්න පුළුවන් ඒක පුහුණු කරන කට්ටිය. පුහුණු කරන කෙනෙකුට දැන් ඒකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අවබෝධයෙන් ඒක පුහුණු කරනවා නම් හොඳ ගුරු ඇසුරක් ඇතුව නිවැරදිව ප්‍රගුණ කරනවා නම් අපි එන්නේ මධ්‍යස්ථ තැනකට. නමුත් <laughs> නැත්තම් බය වෙනවා වැඩි. එහෙම නොවුනොත් එහෙම ඊට පස්සේ ඒකෙන්ම ප්‍රශ්නයක් හදා ගන්නවා සහ ඒකෙන්ම අනික් අතට උදාසීන බව. මේවා නිකම් වැඩක් නෑ, තේරුමක් නෑ. දැන් මේ මෑතකදී එක නෝන මහත්මියක් අපි සමග සිහිපත් කළා එතුමියත් එක්කලා යා තව මිතුරියක් ගිහින් තියෙනවා භාවනා කරන්න ඒ ස්ථානේ කොහොම හරි අසුබ භාවනාව ගැන කියා දීලා අන්තිමට ඒ අසුබ භාවනාව කරගෙන කරගෙන ගිහිල්ලා අර මිතුරිය ඒකේ අන්තයට ගියා අන්තයට ගිහිල්ලා අන්තිමට මේ කය කියන්නේ මේක නඩත්තු කරන්න සුදුසු එකක් නෙමෙයි අන්තිමට දැන් ඒ ඒ ආයතනයේට මිනිස්සු දාණය අරගෙන එනවා දාණය අරගෙන එන මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න ගිහිල්ලා. ඒ මොකටද මේ පංචස්කන්ධේ නඩත්තු කරන්න සුදුසු එකක් නෙමෙයි මේක ඉවත් කරන්න සුදුසු එකක් මේගොල්ලෝ මේ කෑම ගෙනත් දීදී මේක පෝෂණය කරනවා. එයාගේ යෝනිසෝ මනසිකාරය නැහැ ස්වාමීන් වහන්සේ. ඒ එතන ද්වේෂ මූලික හිතක් ඇති වෙනවා කියන එක යාට දකින්න බෑ. එතකොට අන්න ඒ වගේ ඒ වගේ විවිධ පැතිවලට ඒ කියන්නේ ඒකයි මම කිව්වේ පුද්ගලයාගේ ඇතුළත තියෙන ස්වභාවය තේරුම් අරගෙන අනුක්‍රමයෙන් ඉස්සරහට යනවා. ඇරෙන්න අර ඔක්කොම ටික ඇතුළේ හිර කරලා අපි වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කළොත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා කියන කතාව හරියට අතනට අතනට වැඩි දියුණු කරන්න ඕන. හැබැයි ඒ ප්‍රමාණිකූල වැඩ පිළිවෙලකින් ඕන එතනට යන්න. ඔව් හැබැයි පැහැදිලිවම අපි මේ මේ මාර්ගයේ දිගේ ඉදිරියට යන්නම ඕනේ. නැත්තම් බුදුහාඳුරෝ කියපු අවසානයේ අපිට දකින්න බෑ. මොකද මේ සඳහා ප්‍රත්‍යවේක්ෂණය අවශ්‍යයි මඟ පෙන්වීම අවශ්‍යයි. ඉතින් අපි මේ වගේ වැඩසටහන් වලනුත් අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් සමාජයට මේ මඟ පෙන්වීම කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්න තැන හරි කියලා ඉඳලා හරියන්නේත් නැහැ. අපි පෙන්නන තැන හරි කියලා තර්ක කරලා හරියන්නේත් නැහැ. මේ දෙකටම මධ්‍යස්ථව. ඒ කියන්නේ තමන් තමන් හඳුනාගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. නිසා හැමතිස්සෙම අපි පුද්ගලයන්ට උදව් කරන්න ඕන. ඒගොල්ලෝ ඉන්න තැන හඳුනගන්න. ඒගොල්ලන්ගේ දුබලකම, ඒගොල්ලන්ගේ ගුණය, ඒගොල්ලන්ගේ ධාරිතාව, ඒගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් බව. මේවා බොහොම පරිස්සමින් සමාජය දැනුවත් කරමින් තමයි ඉස්සරහ අපි අපි අපේ මනස වැඩි දියුණු කරන්න ඕන නැත්නම් පොඩි ළමෙක් හදන්න වගේ පොඩ පොඩ ටිකෙන් ටික දැනුවත් කරමින් පරිස්සමින් අනිත් අය අපි ඉස්සරහට ගෙනියන්න නැත්නම් ඒ ස්වභාවයෙන්මයි ඉතින් ඒ ඒ සඳහා මේ වගේ අපි අර දැනුවත් කිරීමේ වැඩසටහන් එක තමයි ටිකෙන් ටික ඉතින් ඒ ගමන යන්න වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්ස මේ එතකොට ඒ தത്വයටපත් වෙනකොට අපේ අර ඒ වගේ කෙනෙක් එක්ක හිත තුල ඇති වෙන ගැටීම පවා නැති වෙනවා. අපි මාර්ගයේ පෙන්නනවා නමුත් බොහොම මධ්‍යස්ත බොහොම ප්‍රබෝධමත් සිතකින් බොහොමත්ම පිළිසිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.